සදහම් සරණ ගෝතින් සම දුකෙන් මිදේ සුවපත් ඖෂත මහා සංඝ සරණ ගෝතින් සම දුකින් මිදී සුවපත් වෙත්වා ඖෂත තිසරණ සරණ ගෝතින් සම දුකේ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 නමෝ තස්ස භගවතු අරහතු අම්මා සම්බුද්දස්ස අන්නී සති වස්සානි භගවන්තං පන්තහි මෙත්තේන කාය කම්මේන කායාව අනසයිනි අන්නමී සති වස්සානි භගවන්තං උපස්සදින් මෙත්තේන වචී කම්ම චේන මනෝ කම්මේන ආයාව අනපායිනි ගතිමන්තෝ සතිමන්තෝ දිතිමන්තෝ සෝයිති සම්ධම්ම ගරු මහා සංඝරත්නයන් අවසරයි පින්වතුනි අද මාත්‍රිකා කරගත්තේ වෙනදා ධර්මදේශනා මාලාවේදී තෝරාගත් මාත්‍රිකා කොටසට වඩා වෙනස් මුහුණුවරක චරිත කතාවක් සිහිපත් කර දීමටයි බුදුරජාණන් වහන්සේට ඊටාම සමීපව මහත් වූ ගෞරවයෙන් උපකාර සැලසූ ආනන්ද හාමුදුරුවන් පිළිබඳ ආනන්ද උත්තමයන් වහන්සේ පිළිබඳ කතා පුවතයි අද කියා දීමට බලාපොරොත්තු වන්නේ. කිම්මතුල දැකලා ඇති විහාරස්ථානවල විහාර මැදුරේ බුද්ධ රූපයක් තන්පත්තු තිබේ නම් ඒ බුද්ධ රූපයේ අතලත පරිනිර්වාණ මෛත්‍රිකයක් ඇඳ තිබේ නම් ඒ කිට්ටුවෙන්ම ආනන්ද හාමුදුරුවන්ගේ රූප සටහනකුත් ඇඳ තිබෙනවා වාර ගණන් දැකලා අනද හාමුදුරුවන් බොහෝ කරුණාවෙන් පිරිච්ච උත්තමයන් මහන්සේ නම ආනන්ද හාමුදුරුවන් මහන්සේගේ චරිත කතාව අපි හැම දෙනාගේම ජීවිතවලට කදිම අපූර්ව ආදර්ශ ලබා ගැනීමට හේතු මේ චරිත කතාව මෙනෙහි කර කර මෙනෙහි කර කර බලනකොට හිතට මහ පොදුම සම්පූර්ණීමක් ලැබෙන්නේ අන්න ඒ කාරණේ සලකාගෙනයි ආදර්ශ උපදේශ ලබා ගැනීම වශයෙන් මේ ගුණගරුක ධම්මවිලාසී චරිතාපදානය විස්තර කරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේට අතීත සංසාරේ මහා බෝධිසත්ව කාලේ ඉඳලා ඒ මහා බෝසතාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ පෙර ආත්ම භාවයන්හි උපකාර කළා. මහබෝධිසත්වයන් වහන්සේගෙන් උපකාර ලැබුවා. මහබෝධිසත්වයන් වහන්සේට බොහොම කිට්ටුවෙන් ඇසුරු කළා. මහබෝධිසත්වයන් වහන්සේ සමග සතර එකමග පරිකරන්නට ප්‍රාර්ථනා කළා. ආනන්ද හාමුදුරුවන් වහන්සේ පින්වතුනි මේ මිනිස් ඉතිහාසයේ සඳහන් ශ්‍රේෂ්ඨ උදාර උතුමන්ගේ උතුම් වූ ගුණ ගැන සලකා බලනකොට බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයාණන් වූ ආනන්ද හාමුදුරුවන් වහන්සේ තුල පැවති ස්වාමි භක්තිය අවුරුදු 2500 ගණනක් ඉක්ුත්තු ගියා ඒ උත්තමයන් මහන්සියගේ නාමය ගෞරවයෙන් සිහි කිරීමට ප්‍රමාණවත් වෙනවා 2500 වසර ගණනක් ඉක්ුත්තුණත් ආනන්ද උත්තමයන් මහන්සියගේ චරිත කතාව සිහි කර කර අපට කියන්නේ ඒ ගුණ නාමයට ගෞරව කරන්ට පුළුවන්කම තියෙනවා. උපස්ථායක උතුමෙක් වශයෙන් සේවක පින්වතෙක් වශයෙන් අතරැත්තෙක් වශයෙන් ආරක්ෂකෙක් වශයෙන් ආනන්ද හාමුදුරුවන් වහන්සේ තුල පැවති අචල භක්තිය අවංක ගෞරවය අවන්ත සැලකිලි සත්කාර සම්මාන පුදුමයි අවුරුදු 25ක් මේ විදිහට ඇසුරු කළා අන්න වීසති වක්කානේ අවුරුදු 25ක් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළා මෙත්තේන කාය කම්මේන කාරුණික මෛත්‍රී සහගත ගෞරවනීය කායික පැවැත්මේ ඒ වගේම මෛත්‍රී සහගත වචනේ මෛත්‍රී සහගත හිතවිල්ලේ හිතින් කයින් වචනේ ඡායාව අනපායිනි එවනැල්ලක්සේ මොන තරම් ගෞරවයකින් ඒ උපස්ථාන කළාද අවුරුදු 25ක් කිව්වහම කුංචි කලක් නෙමෙයිනේ අනිත් පැතින් මේ ලෝකයේම වැඩ සිටිය මිනිසුන් අතර දෙවියන් සහිත ලෝකයා අතර වැඩ සිටිය ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ඇසුරු කිරීමේ වාසනාව ලැබුණේ ආනන්ද හාමුදුරුවන් වහන්සේට පමණයි. ඇතැම් පුද්ගලයන් ආශ්‍රය කරනකොට අවුරුදු 25න් නෙමෙයි දවස් 25න් නෙමෙයි පැය 25න් නෙමෙයි විනාඩි 25න් නෙමෙයි ඒටත් වඩා සුළු වෙලාවකදී පා වෙනවා. ආශ්‍රය හරි පුදුම දෙයක්. කතා නොකර ක්‍රියා කරන දෙයක්. බොහෝ විට යම්නම් කුජලයෙන් පිළිබඳව නිහඬ තීරණ අරගෙන Taman පරිකම් වෙනවා. මොකද ජන සමාජයේ ඒ තරමට විකසහිතයි. පරිකම් වීසු පැත්ත තියෙනවා. එහෙම බලනකොට බුදුරජාණන් වහන්සේ අවුරුදු 25ක් ඇසුරු කළා පිරිනිවන් පාන මොහොත දක්වා කිසිදාක බුදුරජාණන් වහන්සේ පිළිබඳ දැක්වූ ගෞරවය අල්පමාත්‍රයක් අබ කියන්න සමනකුදු වෙනස් වුණේ නෑනේ මොනතරම් සංකාරික ජීවිතයේ කිච්චු සම්බන්ධයක් තියෙන්න ඇද්ද පිළිසිදුව ස්වාමීනි ඔබ වහන්සේට ලෝතර බුද්ධ රාජ්‍ය ලැබේවා ඒ උතුම් බුදු පදවිය ලබන්නට උපනුපන් භවයක් පාසා ආධාරකාරයෙක්ම ක්‍රියා කරන්නට මට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඇති. එක ගමකම ඉපදිලා එක නෑ පිරිසක් වෙලා බුදු වෙලා පිරිනිවන් පානතුරු ස්වාමීනි ඔබ වහන්සේ පසුපසම යන්න මම ප්‍රාර්ථනා කරන්නම් මොනවා හරි සංසාරේ වැරදි අදුපාඩියෙම සිද්ධ වුණොත් දැන් නම් දුස් කිව්වා එහෙම කියනවට නෙමෙයි මම ඉවසන්න යහමඟ පෙන්නලා ප්‍රාර්ථනාවට උදව් කරගන්න ඉපදෙන ලෙඩ වෙන වයසට යන මරණයට පත්වෙන ඒක ලෝක ස්වභාවය තමයි ඒ කොච්චර දුක් විඳලා වහන්සේගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනතෙක් ඉපදී ඉපදීම යන්න ස්වාමීන් වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ එවනැල්ලස්සේ පිරිනිවන් පාන මොහොත දක්වාම උපස්ථාන කරන්න එහෙම ප්‍රාර්ථනා කරන්ට ඇති ඒ ප්‍රාර්ථනා බලය නිසා තමයි කිට්ටුවෙම උපන්නේ. නෑකමෙන් බොහෝ සමීපයි. සුද්ධෝදන රජුවන්ගේ සහෝදරයා අමිතෝදන රජුරෝ අමිතෝදන රජුරුවන්ගේ පුතා තමයි ආනන්ද හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ උත්තමයන් වහන්සේගේ පියාණන් සුදුමුන් රජු ඒ සුදුමුන් රජුගේ සහෝදරයා අමිතෝදන රජු ඒ අමිතෝදන රජුවන්ගේ පුතා තමයි ආනන්ද හාමුදුරුවෝ ආනන්ද කුමරු ඉතින් ඥාතිත්වයෙන් බොහොම කිත්තුයි කොහොමද මේ ආනන්ද හාමුදුරුවෝ ශාසනයට ඇතුළත් වුනේ මේකයි කාරණේ මේ විදිහටයි සිද්ධ වුනේ මේ සිද්ධාර්ථ උත්තමයන් වහන්සේ උපන් දවසේ නිමිති ධර්ම උදේ කීවා මේ මේ පින්යති කුමාරා එක්කෝ සක්විති රජ වෙනවා නැත්නම් ලෝතුරා බුදු වෙනවා සුද්ධෝදන රජුවන්ට ඕන කලේ පින්වතුනි සිද්ධාර්ථ උත්තමයන් වහන්සේව බුදු බවට පත් කරවන්න නෙමෙයි සත්‍විත රජ කරවන්නයි ඒ වෙලාවේදී සාක්‍ය නෑදෑයෝ කැඳවල කීවා මගේ පුතා රජ බවට පත් වුණොත් නුඹලාගෙන් සාක්‍ය කුමාරවරු 500 දෙනෙක් රාජසේවයට දෙන්න කැමතිද? ඔව් අපි දෙනවා. නෑදෑයෝ එකහෙලා ජීවත්. නමුත් සිද්ධාර්ථ උත්තමයන් වහන්සේ සක්විත රජුනේ නෑ. ගිහිගේ අවුරුදු 29 කාලෙදී අත්හැරලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා අවුරුදු 35 වයසේදී ලෞතර සම්මා සම්බෝධි රාජ්‍යයටපත් වුණා. බුදුබව ලබාගෙන දැන් ජනානුග්‍රහය පිණිස දඹදිව කලේ ධර්ම දේශනා කරනවායි කියන ආරංචිය සුද්ධෝදන රජුලවන්ට වටින් වටින් දැනුණා. සුද්ධෝදන රජුලෝ ඇමතිවරු නම දෙනෙක් යවුවා. දාහ දාහ පිරිස එක්ක ඒන සියලු දෙනාම ආපහු එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට වඩිනවා ගමන් ගන්නවා එතනදිම උත්තරීතර මරණකම ලබාගෙන තව කෙනෙක් නැසලා බුද්ධ පුත්‍රයන් වහන්සේලා වෙනවා කාලදායි උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දිවි කාල ඉස්සර හිතවතේ සිද්ධාර්ථ කුමාර කාලේ සුද්ධෝදන රජුරුවන්ගෙන් අවසරාව ගත්ත මහණෙන් අවසර දෙතොත් මම බුදුරජාණන් වහන්සේව වැඩමවන එන්ට ආරාධනා දීලා බලන්න අවසරය දුන්න 1000ක් පිරිසෙක්ට කාලදායි උත්සමයන් වහන්සේ කාලදායි අමතුරයා ගමන් ගත පින් ඇති කෙනෙක් කාලදායි අමතුරයා 1000ක් පිරිස සමගදී බණ අහලා ශාසනයේ පැවිදිව රහත් වුණා. දැන් 10000ක් ඇතුළු තවත් 10 දෙනෙක් පිරිස. තින්තිල්ලුතුනි මේ ආරාධනාවට කිඹුල්වත් දේශේත බුදුරජාණන් වහන්සේ 20000ක් මහ සංඝන පිරිවරා වැඩියා. ඒ වැඩි වෙලාවේ සුද්ධෝදන රජුවන්ට පුදුම විදිහේ ගෞරවයක් සන්තෝෂයක් බුදුරජාණන් වහන්සේ පුදුම සාන්ත ස්වરૂපයෙන් කිඹුල්වත් දේශයට වඩිනවා ඒක් හැටියට මොන තරම් සතුටක් තියෙන්න ඇද්ද එදා කාටත් නොදන්ව ගියේක ඇත්ත ගිය ගමන සාර්ථකයි මේ මේ තුන්ලෝ තලයේම ජයගෙන මේ මේ වඩින්නේ තනියමද මේ 20000ක් මහ සංගම පිරිවරක් යසෝදරාවක් දැක්ක උඩුමහල් තලයේ මේ අතිරිය කුංචි රාහුල කුමාරයාට පුතේ ආරෙන්නේ යමහරජුරෝ ගිහින් බලන්න සම්පත් ඉල්ලන්න ඒ නුඹේම තියා අරු පිළිවෙලාවක මුන්සඳ මණ්ඩලස්වල යන වඩින්නේ කියලා මේ වෙලාවේ පොත දර්ශනයේනේ මේ නරසීහ ගාථාවල තියෙන්නේ සතුත්වරන්තිත රාජිත සුපාදෝ ලක්ෂණ මන්නේ පිටනායත පන්දි සාම සත්ත විභූතිත පාදෝ ඒසයි තුේහති සානරතියෝ ගච්ඡති Hare වර්ෂයේ තරුපිරිවරාද පූර්ණ චන්ද්‍රයාසේ බුදුරජාණන් වහන්සේ මහා සංඝන පිරිවරා වඩිනවා. යසෝදරාගේ හිතත් සැනසුණා, රාහුල පුතුණුවන්ගේ හිතත් සැනසුණා, සුද්ධෝදන රජුණන්ගේ හිතත් සැනසුණා. කොහොම නමුත් තව අතරමඟ සිද්ධි කීපයක් වෙලා රජගෙදරට වැඩියාම පාත්‍යවරු ආවා. ආවට මොකද වැඩි ගෞරව කළේ නැහැ. පුංචි පුංචි අය ලව්ව ඇඳෙව්වා. වැඩිහිටි උදවිය ගරු කළේ නැහැ වැඩිපුර. යමමහ පෙළහර පාමින් පාත්‍යයින්ගේ මාන මද නිරෝධය සඳහා මන් විඳීම සඳහා මානෙ දුරු කිරීම සඳහා උපදෙස් දුන්නාම ඕන් ගරු කළා. අන්න එතෙන්දී සුද්ධෝදන රජු අර ඉස්සර පොරොන්දුව මතක් කළා. මොකද්ද පොරොන්දුව? සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන් දවසේ කීවා සක්විති රජවණු 500 සාර්ථ කුමාරවරු දෙනවා කියලා. දැන් සුද්ධෝදන රජුරෝ මතක් කරනවා මගේ පුතා බුදු බවට පත් වෙලා එදා දෙනවන කියපු සාක්‍ය කුමාරවරු 500 රාජසේවයට නෙමෙයි මගේ පුතුණුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන් වහන්සේලා හැටියට දෙන්න ඕනේ. අර තියෙක්ක හිතවිල්ල Tamange පිරිසක් බුදුරජාණන් වහන්සේ අතර ඉන්නවා දකින්න ඇති කැමැත්ත බුදුරජාණන් වහන්සේ තමන්ගේ කියලා ළඟට ගත්තු පිරිසක් අනුන්ගේ කියලා අයින් කරපු පිරිසක් නැහැ. නමුත් අර පියා හැටියට එහෙම හිතුවා. එතෙන්දී ශාස්ත්‍රෝ කැමතුනේ නැහැ. සුද්ධෝදන රජුගේ කීවා එහෙනම් සාක්‍ය කුමාරවරු දෙන්නේ නැති නෑදෑයෝ සාක්‍යවරු නෙමෙයි කියලා වෙන් කරනවා. අන්න ඊට පස්සේ කොහොම කොහොම නමුත් පස්සේ පැහැදිලා සාක්‍ය කුමාරවරු පැවිදි භාවයට පත් වුණා. ඔය පැවිදි වෙච්ච පිරිස් අතර බද්ධිය, අනුරුද්ධ, භගු, කිම්බිල, දේවදත්ත, උත්තමයන් වහන්සේලා අතර ආනන්ද කුමාරයා පැවිදි භාවයට පත් වුණා. මේ ආනන්ද කුමාරයන් පිළිබඳ විස්තර කියන්නයි ඔය ටික පිළිවෙලට මතක් කළේ. බද්ධිය අනුරුද්ධ භගු කිම්බිල දේවදත්ත හාමුදුරුවන් වහන්සේලා සමග ආනන්ද කුමාරයාත් ඒ කුමාරයෝ සමග ආනන්ද කුමාරයාත් එදාම පැවිදි වුණා. ගුරුවරයන් වහන්සේ හැටියට බෙල්ලක්ති සීස කියන හාමුදුරුවන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේව ආචාර්යයන් වහන්සේ ගුරුවරයන් වහන්සේ හැටියට මන්තානි පුත්ත පුන්න උපාධ්‍යාය උත්තමයන් වහන්සේ බෙල්ලත්තිසීස කියන ස්වාමීන් වහන්සේ මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේ තමයි ආනන්ද හාමුදුරන්ගේ ආචාර්යයන් වහන්සේ. එහෙම නියමයක් පිළිවෙතක් තාක්ෂණයේ තියෙනවා. ඒ උත්තම වූ ආචාර උපාධ්‍යායන් මහන්සේලාගේ මූලිකත්වයෙන් ආනන්ද උත්තමයන් මහන්සේ ආනන්ද කුමාරයන් මහන්සේ ලෝතර සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රතිභාවය ලැබුවා. ප්‍රතිභාවය ලබාගෙන උතුම් ලෙස කටයුතු කරන අතර බුදුරජාණන් වහන්සේට බොහොම ගෞරවයෙන් ඥාතිත්වයට වඩා පාරිශුද්ධත්වයට ගෞරවයෙන් පිළිපදින අතර සියලු දෙනාගේම සිත් සතන් සමහාලමින් පුරපස සඳසේ ලෝතුරා සාසනයෙහි ගුණයන් මිහිරුවනාස්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ වැඩ ඉන්න මොහොත දැන් කාලයක් ගත වුණා අවුරුදු ගණනාවක් බුදුරජාණන් වහන්සේට විවේක මදි බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ හමුවට එනවා. ආරංචිය හැමතැනම පැතුරුණා. බොහෝ සුඛෝපභෝගී මහේසාක්‍ය ජීවිතයක් අත්හැරලා අවිවේකී ප්‍රසිද්ධ ජීවිතේ අත්හැරලා සැනසෙල්ල හොයාගෙන සුද්ධෝදන රජුරුවන් පුතුණුවන් වහන්සේ ගීගී අයින් කරලා ගොහින් ලෝතුරා බුදු වෙලා ගම්දරව් දඹදිව තලේ පරිසරණවයි කියලා ආරංචිය වාත වේගයෙන් විදුලි වේගයෙන් හැමතැනම පැතිරෙන්න පටන් ගත්තට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ හොයන්ත සාකච්ඡා කරන්ත ගැඹුරු ප්‍රශ්න විසඳන්න දන් දීලා බණහන්ත දකින්න බලන්න කතා කරන්න සාමාන්‍ය දුගී පින්වතාගේ පටන් මහරජු දක්වා මහ පිරිසක් දඹදිව තලයේ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා. එතකොට විවේකී නැහැ. මේ හැම කෙනෙක් සමගම උස් පහත්කම් ભેද නැතුව බුදුරජාණන් වහන්සේ කතා බහ කරන වෙහෙස වැඩි සලසුණායි. උපස්ථායකේ ස්ථිර වශයෙන් ඕන කළා. උපස්ථායක තනතුරට කෙනෙක් ඕන කළා. කලින් හිටියා. ස්ථිරව නෙමෙයි නාගසමාල නාගිත උපවාන චුන්ද රාජ නීගිය සමනුද්දේශ ආදී වශයෙන් හාමුදුරුවන් වහන්සේලා වැඩ සිටියා. නමුත් ඒ හාමුදුරුවන් වහන්සේලා ස්ථිර උපස්ථායක නෙමෙයි. ඉතින් ස්ථිර උපස්ථායකෙක් අවශ්‍ය වන නිසා පිරිස රැස් කෙරෙව මහා සංඝරත්නය රැස් කරවලා දැන් මේ අවශ්‍යතාවය සාකච්ඡාවට ගත්තා. බුදුරජාණන් වහන්සේට ස්ථිර උපස්ථායකයන් වහන්සේ නම අවශ්‍යයි කියලා. මේ වෙලාවේ සරියුත් හාමුදුරුව ඉදිරිපත් වුණා. ස්වාමීනි මම ඒ උපස්ථානේ බාර ගන්නවා. පත්කරේ දාලා වැඳලා ගෞරවයෙන් ත්‍යාග කි. බුදුරජාණන් වහන්සේ ඒකට කැමති වුණේ නැහැ. සාරිපුත්‍ර හාමුදුරුවන් වහන්සේ ශාසනයෙහි බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අම්මා කෙනෙක් වගේ මුගලන් මහරහතන් වහන්සේ ඉතිරි මාර්ග ඵලවලට පමුණුවන අර්ථයෙන් දෙවෙනි අම්මා කෙනෙක් වගේ බුදුරජාණන් වහන්සේගේ සරුවක්ෂ ශාසනයේ උත්තම උපරිම මට්ටමේ ගුණ ඇති උත්තමයන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ බොහෝම වඩා අධිකයි. බොහෝම සාසනයට මඟ පෙන්වනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කැමතුනේ නැහැ. මේ සාසනයට බොහෝ සෙයින් පරිමහින ප්‍රයෝජනවත් උත්තරයන් වහන්සේ සමන් වහන්සේගේ උපස්ථානයට වෙන් කරගන්න. මුගලන් රාමදුරන් වහන්සේලා එක ඒකට කැමතුනේ නැහැ. ඉතින් සියලු ස්වාමීන් වහන්සේලා කීපනවාකම බලාපොරොත්තු වුණා. ඒත් ඉඩාවසන ලැබුණහම ඒ කිට්ටුවේ හිටිය ආනන්ද හාමුදුරුව පසෙකතව එතන හිටපු උත්තමයන් මහන්සියලා කීවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද එක්කවිතුමනි ඇයි මේ උපස්ථායක තනතුර ඔබ වහන්සේ ඉල්ලන්නේ නැත්තේ එතුමන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කළා ඉල්ලා ගන්න තනතුරේ වටිනාකමක් නැහැ මා බුදුරජාණන් වහන්සේගේ උපස්ථානයේද සුදුස්සෙක් නම් සියල්ලදත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒ සඳහා මාව තෝරා ගනි කියලා. බුදුරජාණන් වහන්සේට ඒ ටික දැනුණ ඇහුණා. එතෙන්ද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ පිළිබඳව ආනන්ද ස්ථවිරයන් කෙනෙක් විහිින් උනන්දු කළ යුතු නොවේ. හිතේ මේ උපස්ථානයේ සුදුසුයි. ඒ නිසා මේ උපස්ථානයේට ආරමී පුරාගෙන එන ආනන්ද ස්තවරයන් වහන්සේ කැමැත්තෙන් ඒ උපස්ථාන කටයුතු බාරගන්නේ කියලා අවසර ලැබුණාම පත්කලේ අරගෙන ගොයින් ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට වැඳලා කීවා ස්වාමීනි මම මේ උපස්ථානේ බාර ගන්නවා. මට ස්වාමීනි වර අටක් ඕනේ. බුදුරජාණන් වහන්සේම මොනවද ඒ ඉල්ලන වර අට? මේකයි ස්වාමීනි බුදුරජාණන් වහන්සේට ලැබෙන හොඳ සිවුරු මට නොදීම මැනවේ. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට ලැබෙන වටිනා සිවුරු මට නොදීම මැනවි. ඔබ වහන්සේට ලැබෙන ප්‍රණීත ආහාර මට නොදීම මැනවි. ඔබ වහන්සේ වැඩ ඉන්න ගඳකිලියේ මට නතර නොවීමට ඉඩ සැලසීම මැනවි. ඔබ වහන්සේ පිළිගන්නා ආරාධනාවලට මා කැටුව නොයාම මැනවි. ඉතුරු හතර පාමේනි මා පිළිගත්තු ආරාධනාවලට ඔබ වහන්සේ වැඩිම මැනවි. නොඑක අය ඔබ වහන්සේ හමුවන්නට පැමිණෙනවා. ඒ අයව මුණගස්වාලීමට මට අවසර දීම මැනවි. ධර්මයේ පිළිබඳව මට සැකයක් ඇති වෙනවා. ඒ සැකය විසඳා ගැනීමට වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට මට අවසර දීම මැනවි. යම් කිසි අවස්ථාවක මා නැතිකන පාවීනි ඔබ වහන්සේ දේශනා කළ ධර්මයක් වේනම් ඒ ධර්මය මට යලි මතක් කර දීම මැනවි. බලන්න මොනතරම් සාධාරණ ඉල්ලීම් අටක්ද කෙනෙක් කියන්න පුළුවන් හොඳ සිවුරු ලැබෙනවා නම් හොඳ ප්‍රණීත ආහාර ලැබෙනවා නම් සැප පහසු ලැබෙනවා නම් වඩින වඩින තැන එකතු කරගෙන යනවා නම් කාට බැරිද උපස්ථාන කරන්න එම් සාමාන්‍යයෙන් හිතනවනේ ප්‍රත්‍යඥ කමට කෙනෙකුට ඒ නිසා තමයි මේ වටිනා තනතුරක් ලැබෙන්නේ මේ තනතුරේ තියෙන ගරුත්වය ආරක්ෂා කරගන්න තමයි උපස්ථායක උත්තමයන් වහන්සේලාගේ චාරිත්‍ර ධර්මයේ මතු කරමින් මේ ඉල්ලීම් කළේ හොඳ සිවුරු මත එපා ප්‍රණීත ආහාර මත එපා ස්වාමීන් වහන්සේට ලැබෙන එක සුගන්ධ කුටියේ නතර වීමට පහසු සලසන්ත එපා වහන්සේ වඩින ආරාධනා ගමන් වලට මාව එකතු කරගෙන යන්න එපා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මා පිළිගන්න ආරාධනාවලට අනුකම්පාවෙන් වඩින්න නොඑක යෝමහන්සේ හමුවන්ට එනවා එයයි මුණ දස්සන්ට මට අවසර දෙන්න සැකසහිත තැනක් ඇති වුණොත් ඒ සැකේ ਵਿਚාරණය කරන්නට මට අවසරය දෙන්න මා නැතිතන ඔබ වහන්සේ කාට හෝ දේශනා කරපු ධර්මයක් වේ නම් ඒ ධර්මයේ මට අනුකම්පාවෙන් කියලා දෙන්න බොහොම කරුණාවෙන් බොහොම යටහත්ව බොහොම ගෞරවයෙන් දුරදිග බලලා අනාගතයේදී ඇතිවෙන ප්‍රශ්න වලින් නිදහස් වීම සඳහා මේ ප්‍රශ්න හැදෙන්නේ වරකට ඉල්ලුවේ. මේකෙන් තේරෙනවා පින්වතුනි වගකීමක් ඇතුව තනතුරක් බාර ගන්න කෙනෙක් ඒ වගකීමට අදාළ හැම පැත්තක් ගැනම හිතනවා. ළඟ බලන්නේ නැහැ. ඈත බලන්නේ. දුර බලන්නේ. හිතෙන්නේ නෙමෙයි. බොහෝම ඈත බලනවා. එහෙම බලව තමයි ජීවිතේ තීරණ ගන්නෙ. ඒක කදිම ආදර්ශයක් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද උත්තමයන් වහන්සේගේ චරිතය. ආනන්ද උත්තමයන් වහන්සේ මේ වරාට ඉල්ලුවාම බුදුරජාණන් වහන්සේ ඒ පොරොන්දුවට දුන්නා. ඒ පොරොන්දුවට දීමත් සමගම එදා සිට ලෝතුරා ශාන්තිනායක බුදු අමාමෑණියන් වහන්සේගේ අග්‍රෝපස්ථායකයාණන් වහන්සේ හැටියට ආනන්දහා මුදුරුවන් වහන්සේ පත් වුණා. මේ ලෝකයේ කෙනෙකුට ලැබෙන වටිනාම තනතුරක් තමයි ඒ. තුන්ලෝසලේම වැඳ නමස්කාර කරමින් ගෞරව සම්මාන දක්වන මේ දෙවියන් බඹුන් සහිත මරුන් සහිත ලෝකයේ අග්‍රේතර පදවිය ලැබූ මාමිහිකත කම්පා ප්‍රකම්පිත කරමින් තුන් ලෝකලයෙන් එක පැහැර ජයගත් සාන්තිනායකයාණන් වහන්සේට උපස්ථාන කිරීමට පිනක් ලැබෙන්නේ සංසාර මොනතරම් පිනක් කළ උත්තරයන් වහන්සේ නමකට ආනන්ද ආමුදුරුවන් වහන්සේගේ ගුණබර මනින්න මින්මක් නැහැ ඒ ගුණේ මනින්න කෝරුවක් නැහැ. ඒ තරමට ගුණයෙන් කෙනෙක් පිළිලා එදා ඉඳලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම බුදුරජාණන් වහන්සේ සමග කළ සාකච්ඡා වාද විවාද අහපු ප්‍රශ්න ඒවට දුන්න පිළිතුර සිදු නොඑක් නොඑක් විදිහේ සිද්ධීන් ඒ හැම දෙයක්ම අඩුවක් නැතුව දැනගත්තා. සියලුම දේ බුදුරජාණන් වහන්සේ යම් කිසි ධර්ම කොටසක් දේශනා කළා නම් යම් කිසි තැනක යම් කිසි පිළිසකට ඒක මතකයි. විවිධ මාත්‍රිකා ඔස්සේ ධර්ම දේශනා වන්නපිටේ රූප සේවනයේ කමත් මඩුවේ පිදුරුගේ නොඑක් තැන්වල සුගන්ධ කුටියේ නොඑක් තැන්වල මහා මඟ වඩින කොට ඒ දේශනා කරපු යම් තාක් ධර්ම කොටස වේනම් ඒව කොහොම හරි පස්සේ දැනගන්නවා ආනන්ද හාමුදුරුවෝ. ප්‍රශ්න කරලා සාකච්ඡා කරලා ඒව දැනගන්නවා. යම් යම් අය අහපු ප්‍රශ්න හොඳට අහුම්කම් දෙනවා. ඒ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ දෙන වටිනා පිළිතුරු ඒව හිතේ සටහන් කරන ඔය සියලුම දේ හිත නැමැති පොතේ සටහන් කරගත්තනේ බුදු මේ පින්වතුනි ඔය ඒවම් මේ සුතං ඒකං සම්යම් භගවා මෙසේ මා විසින් අසන ලදී කියන සියලුම දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් ආනන්දහාමුදුර මෙසේ මා විසින් අසන ලදී මොනතරම් දේවල් මතක තබා ගන්නට ඇද්ද හිමුතුනේ මිනිස් මොලයකට දරා සිටීමට මිනිස් හිතකට දරා සිටීමට අමාරු තරමේ උපරිම මට්ටමේ මහා ගුණ සමුදායක් මහා මතක සටහනක් මේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ අග්‍රෝපස්ථායක ආනන්ද උත්තමයන් වහන්සේ මතක තියාගත්තනේ ඒ සියල්ලම මතක තියාගන්න අතර අර සමතුරේ ගරුත්වය ආරක්ෂා කරමින් කීර්ති ප්‍රසංසා ලාභ ප්‍රයෝජන ලැබෙන්න තිබුණු සියලු වරප්‍රසාද සියල්ලම ප්‍රතික්ෂේප කරලා මේ උතුම් කාර්යයට කළේ. දැන් බොහෝ දෙනා ජන සමාජයේ තැනකට එන්න එන්න අමුතු පැත්තකට හැරෙන ලාභය, කීර්තිය, ප්‍රසන්නතාව, අයුතු අසාධාරණකමේ ධන සම්පත් ලබා ගැනීම මේ විදිහේ ලාභ ලෝභ වලින් මත් වීම එමෙන්න ප්‍රත්‍යජන ස්වභාවයට එනවා. ඒ සියලු දෙනාටම ආනන්ද උත්තමයන් වහන්සේ අපූර්ව ආදර්ශයක් ලැබෙන්න තියෙන හැම වරක් ප්‍රසාදයම අයින් කළා සේවය නියම හැටියට ඉෂ්ට කළා අන්න ඒකයි මහත්මා ගුණ ඒවට කියන්නේ උදාාර ගුණ කියලා පස්කාන කටයුතු මැනවින් ඉෂ්ට කළා ඔය ඉස්සර මම හිතන්නේ බොහෝම අවස්ථාවලදී ප්‍රාර්ථනා කරන්ට ඇති පැන්ටින ගෙනල්ලා දෙන්නේ ධර්ම දේශනා කරලා විදාපත්ව වෙහෙසින් ඉන්නකොට කුටියට ඇවිදින් පවන් සලන්න ඒ වගේම බුදුරජාණන් වහන්සේට කුණු පැන් පිළියෙල කරන්ද සිසිල් පැන් පිළියෙල කරන්ද නාලිය දැහැටි පිළියෙල කරන්ද මුව කිස්නාවක් කියන්න ඒ වගේම කුටි දොරකඩට ඇවිදින්න ගෞරවයෙන් කතා බහ කරන්න දානමාන ආදී පිළියෙල කරන්න කොහාටද යන්නේ කොහේද වළඳන්නේ ඔක්කොම දැනගන්න ආනන්ද හාමුදුරුවන්ට පුළුවන් කමක් ඇති වුණා මොන තරම් කල්පනාවක් තියෙතෝලද හිතවලින් හිතට වෙහසක් නොදී හිතට ගැහටක් වෙන්න ඉඩ නොදී එහෙම වෙනවට නෙමෙයි සතාගතයන් වහන්සේ හැම දෙයකටම උරුප්පු දෙන ශක්ති විශේෂයකින් පිරිපුන් උත්තමයන් වහන්සේ මොනම වෙලාවකවත් අමුතු ප්‍රශ්නයක් පැනනගින්න ඉඩ නොතබා සිසිල් පැන් ඕන වෙලාවට සිසිල් පැන් කුණු පැන් ඕන වෙලාවට කුණු පැන් ගඳකුණියේ ගඳකුණිය කියන්නේ සුගාලන්ත කුටිය. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය. උදේ හවා අමනේ අසවල් දේ ගේනතේ කිව්වොත් ඒ ගේන දේ නියම වේලාවට පමුණවන්න ආනන්දය කියලා දෙසරයක් කතා කරන්ට ඉදව තබා බුදුරජාණන් වහන්සේ දිවාරක් ආමන්ත්‍රණය කරන්න ඉදව තබා බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාකලාපය චරිතය හැඟීම් හිතාසර ඒ සියලු දේවල් දැන මැනගෙන ක්‍රියා කිරීමට මහෝත්තම ආනන්ද ආමුදුරුවන් වහන්සේට ශක්තියක් තිබුණා මේ දිනා සිටුවරුවා රාජකුමාරවරුවා ත්‍රිවේද ප්‍රාප්ත ගාත්මනත්වා තවුස්සුරුවා රාජදේවීවරු සක්නහන්දාව රාජකුමාර පින්මතුන්ලා මහා මඟ ගමන් කරන මගේ විරුද්ධකාරවත් සිටිය ඒ ඇත්තොත්තා ඒ කවුරු ආවත් ඉස්සෙල්ලා හම්බ වෙන්නේ ආනන්ද හාමුදුරුවන්. හම්බ වෙලා පුදුමේ නම් ආනන්ද හාමුදුරුව එවකට රහතන් වහන්සේ නමක් වෙලා නැහැ. නමුත් ඒ කිසිම කෙනෙකුගේ හිතක් නොරිදෙන්න. යහපත් නොදැනෙන්න. ඒ සංගීත සමසරානේ බුදුරජාණන් වහන්සේ හමුවට පමුණුවන්නේ බොහෝ දෙනා බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ නැත්නම් ආනන්ද හාමුදුරුවන් වහන්සේව දැකලා ගියත් ඒකෙන් හරි මට දැනසීමක් තියෙනවා කියලා හිත හදාගෙන යනවා බුදුරජාණන් වහන්සේගේ විවේකී ආරක්ෂා කරලා අමුත්තන්ගේ ප්‍රසාදය නැති නොවන අන්දමට බුදුරජාණන් වහන්සේට මුණ ගැස්සෙව්වනේ විවිධ තාසරම් වල නැත්තම් හැමදාම දඬුවට පහනක් අතට අරගෙන ওই මහරාත්‍රියේ කුටිය වටේම ප්‍රදක්ෂිනා කරනවා මොකද අවශ්‍යතාවයක් වෙලා ආනන්දය යනුවෙන් කතා කරයි කියලා නමුත් බුදුරජාණන් වහන්සේ එදිනෙදා දෛනික ජීවිතයේ ඒකාකාර ස්වરૂපයක් තිබුණා ඒ නිසා ඒ උපස්ථාන කටයුතු ගෞරවයෙන් සිද්ධ කළාට අනේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට බුද්ධ ශාසනයෙහි මෙහිනි සත්නට ඇතුළත් වෙන්න මෙහිනි සත්න ඇති කරන්නට මහන්සි දැරුවා. කීප වාරක් මේ ඉල්ලා හිටියා අවසර දුන්නේ නැහැ. ඉන් අනතුරුව ආනන්ද හාමුදුරුවන්ගේ කරුණාව දිනාගන්නට අනුකම්පාව දිනාගන්නට ඒ අතරින්වත් බුදුරජාණන් වහන්සේගේ අවතරය ලැබෙයි කියලා හිතලා කල්පනා කළා මේ මහා ප්‍රජාපති මාතාව ඇතුළු 500ක් කාන්තාවෝ හිත මුදු කරගෙන පහවක් දාගෙන සුගුල්වත්පුර මාළිගයේ පිට වෙලා යන්නද කියලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරෙට යොදුන් ගානක් දුර. ඒ විදිහට හිතවල කරගෙන කහවක් දරාගෙන මේ මව්වරු 500 ගානක් රජමාලිගාවලින් බැහැලා වඩින විලාසයේට මිනවහක් දමදිව තලයේම කම්පා වුණානේ මේ දොරංගනන් වැනි උතුරු ඉන්දියානු කාන්තාවරු 500 නම් මේ පන්තිය දෙන මේ එන විදිහට රාජකුමාරවරු අනේ මෑණිවරුනි ඔහොම යම් තමාරු වෙන්නේ අපි මංගල රත්න පරිවර්තලා දෙන්න ඉතින් කිව්ව නෑ ඕනේ නෑ බුදුරජාණන් වහන්සේ හිතයි මේ රාජකුමාර කාන්තාවරුන්ට මේ මහල සම පුරන්නේ කොහොමද දුක පුරුදු නැති නිසා කියලා අපි පාරමිතින් යන්න පාරමිතින් වැඩේ දෙපතුල් වල විසබිදිලි වගේ හටගත්තා. අනේ මොහොම ගැහැට මැද්දේ ගොහින් විහාරයට ඇතුල් වෙන්නේ නැහැ. විහාරයේ පිටින් භූමි භාග ඔක්කොම 500ම සාන්තෝ වාඩි ගත්තා. ආනන්ද හාමුදුරන්ට පණිවිඩයක් යවුවා මහා ප්‍රජාපති මාතාව. ආනන්ද හාමුදුරුවෝ බොහොම අනුකම්පාවෙන් වැඩියා. ඇහුවා මොකද මෑණිවරුනි? අනේ මොකද මේ? සජවාසලින් යන්න තෝනාද? ඇවිදින මාර්ගය ආනන්ද ස්ථෝර තුනනි පුතලෙනි අපි ආවේ මෙහෙලි සත්‍යයට අවසර ගන්න බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව ලබා දෙන්න ආනන්ද හාමුදුරුවන්ගේ හිත බොහොම වුණා බුදුරජාණන් වහන්සේ අවසර ලැබුණේ මුගාදේවල් දැකලා අතීත අනාගත පච්චුප්පන්න කියන තුන් අවස්ථාවම හොඳට මනමින් දන්න බුදුරජාණන් වහන්සේ මෙහෙම තත්ත්වය ඇති කිරීමෙන් අනාගතයේ ඇති වූ යම් යම් දේවල් දැනගෙනයි ප්‍රතික්ෂේප කළේ වාර කීපයක්. නැත්තම් පස්චිම ලෝකයා කියන්න පුළුවන් ඇයි මේම නොදැන එක සැරේටම අනුදැන වදාළේ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වාර තුන ඒ ප්‍රතික්ෂේප කළා. ආනන්ද හාමුදුරුවෝ මේ කාරණේ කියන කීපවරක් තුනම ඒ සැරේ කැමතුනේ නැහැ. ඇහැව්ව සාමීනේ කාන්තාවරු නිහිරි සත්‍යයට ඇතුළත් වෙලා විදර්ශනාදී භාවනා වැඩුවොත් මේ භාවනා වදන ක්‍රියාවන්ට මඟඵල ලබන්න රහත් බව ලබන්න පුළුවන්කමක් තියනවද ඕ ඉතින් මාර්ගඵල ලබන්න රහත් බව ලබන්න කාන්තාවරු මෙහෙම තාක්ෂණික ප්‍රතිපත්ති ගුණ ධර්ම පිළිවෙල පුළුවන්කම තියනවා අනේ සාමීනි එහෙමනම් බුදුරජාණන් වහන්සේ ආරම්භ කිව්වහම අනේ ස්වාමීන් එහෙමනම් මේ නෑනේ හදුව නෑන්නේ පන්තිලක් මාතාව සමග මේ පිළිසරණ කතාගෙන ඇවිත් ඉන්නේ මේ ප්‍රශ්නට අවසර දෙන්නේ. ඒකෙන් බුදුරජාණන් වහන්සේ එහෙමනම් ගුරු ධර්ම පිළිගන්නේ නම් මෙහෙම ප්‍රශ්නට අවසර දෙනවා. කියන නියමයේ කළා මේ ගුරු ධර්ම අත ආනන්ද මහමුදුරේ ගුණේ වැඩමවල නැවත මහා ප්‍රජාපති මාතාව ඇතුළු මෑණියෝන්ට මතක් කළාම ඒ ගුරු ධර්මයට පිළිගැනීමත් සමගම මහා ප්‍රජාපති ගෝතමීන් මහන්සේ ඇතුළු 500ක් උත්තමවන්ත ලෝකුරා ආසනයේ මෙහෙණි සත්නට ඇතුළත් වෙන්න ලැබෙනවා ඒ භාග්යෙන් ඒ පින ඒ වාසනාව ලැබුණේ ආනන්ද උත්තමයන් වහන්සේ නිසායි. කින්නතුනි තව සිද්ධියක් තියෙනවා. මාලාගිරි හත්තිරාජයා රාසල සොලසක් දීගෙන විරුද්ධ පිරිසක් කියන සොලඹලා බුදුරජාණන් වහන්සේ අභියසක මේකින් එන මහා ගෞරවයක් පෙරලීගෙන එනවා අලි දුරි අවශ්‍යමින් එන්නේ ආනන්ද හාමුදුරුවෝ බැලුවා ජීවිතේ හස්තිරාට එනවා මගේ බුදුරජාණන් වහන්සේට විපතක් වෙන්න මම ඒක කියන්නේ නැහැ. මම ඉස්සරහට යනවා කියලා ඉස්සරහට බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ ආනන්ද හාමුදුරුවන් පිටිපස්සට අරගෙන කියනවා ආනන්දය නාරාගිරි හස්ති රාජයා එන්නේ කොතනිසා නෙමෙයි මා නිසා ඒ හස්තිනාදය දමනය කරන්න පුළුවන්. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ඉස්සරහට පැන්නනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින ගෞරවය නිසා ජීවිත පරිත්‍යාගයෙන් ඉන්නේ ඔය ඉදිරිපත් වීම මොනතරම් හිතේ අමුතු හැඟීමක් උපදවන දෙයක්ද ආරක්ෂක උත්සවයන් වහන්සේ නමක් වශයෙන් ඔය දැක්වූ ඉදිරිපත් වීමේ ගුණය දිවිදෙවි කොට හරි වටින තැනක් ඒ සිතේ අමුතු හැඟීමක් උපදින තැනක් බුදුරජාණන් වහන්සේ නාලාගිරි හස්තිරාජයා සුළු මොහොතකේ අනන්ත කාලයක් මුළුල්ලේ පුරවලද කාරණී ධර්ම නැමැති ගුණ සුවඳින් මුළු පලාතම සුවඳවත් කරමින් මෛත්‍රී සහගත වචනේ නාලාගිරි හස්තිරාය දමනය කළා. නමුත් ඊට කලින් අනන්දහාමුදුරුවන්ගේ ඉදිරිපත් වීම බොහෝම වටිනවා. මෙන්න මේ වගේ බොහෝම උදාර ගුණ තිබුණා. ආනන්දහාමුදුරුවන් වහන්සේ අන්තිම මොහොත දක්වා ජීවනල්ලක් තීරමන් කළානේ. ලෝතුරා පාතනයේ සෑහෙන වැඩ කොටසක් කරමින් දැන් අවුරුදු 25ක් තිස්සේම උපස්ථාන කරමින් දැන් බුදුරජාණන් වහන්සේ 80 වයසට සකස් වෙලා. ඉතින් මේ වෙලාවේ ආනන්ද හාමුදුරුවන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වාරකීයක්ම යම් යම් ක්‍රමයෙන් සිහිපත් කළා දැන් මේ පිරිනිවන් පාන්නට ආසන්න බව. නමුත් ඒ වෙලාවේ තවත් කාලයක් ස්වාමීන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්ද මාරාවේශයක් නිසා ඉඩක් ලැබුණේ නැහැ කියලා එක තැනක බණ පොතේ සඳහන් වෙනවා. කිසිම හේතුවක් තුන් මාසයක් ගිය තැන පිරිනිවන් පානවා කියලා බුදුරජාණන් වහන්සේ ආය සංස්කාරයේ හැමතැන අනඳහාමුදුරන්ට දරන්න බැරි වේදනාවක් ආවා. කල්පනා කළා අනේ ස්වාමීනි කොහොමද මම මේ කාරණේ දාන්නේ මේ කිරිනුවන් පාන්නේ ස්ථිරවද බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබුණ තුන් මාසයක් ගිය තැන ඉතින් ඒ කාල සීමාවේදී මේ විදිහේ ප්‍රදේශයන් ශාවක මහා සංඝරත්නයට ගෙනේ එක දවසක් ඇවෑමෙන් සූතාගාර ශාලාවට මහා සංඝරත් මේ රැස් කරවා ධර්මෝපදේශ දෙමින් ඉනන සුනුව බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණ කුසිනාරා නුවරට බඩින්න. අන්ධහාමුදුරන් කිව්වා කුසිනාරා නුවරට යමු. අන්ධහාමුදුරන් ස්වාමීන් කුසිනාරාව කුංචි නගරයක් නේ. පුරා හිතයි කියලා ඇතතේ ධම්මාවුරු උදවියේ ඉන්න ප්‍රදේශයක් අත්හැරන ඇයි මේ කුසිනාගරේ තෝරගත්තේ එහෙම නෙමේ ආනන්දේ මේ කුසිනාරා පත්තිතු රජදරුවන් පවා දැවු උතුම් පින්දිමක් ඒ නගරේ තමයි අවසානයේ ගත කරන්නේ මේ දෙන තැන ආනන්දහාමුදුරු ඊට පස්සේ ප්‍රශ්න කළේ නැහැ ඉතින් දැන් කුසිනාරාවට වඩිනවා දුන්ධා හඳුවතියක් පැත්තකින් පේනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් අමතලා කියනවා ආනන්දේ අර බලන්න දුන්හා සඳුවති මා උපන් භාරතේ කොයිතරම් සුන්දරද සිරූපට මඩලමින් සෙලෙච්චි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මතක් කළා ආනන්දේ මාව පමණ භාරතයේ සුන්දරම් සුන්දරද උන්නේ වගේ අදහස් ටිකක් ආනන්ද හාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙයකට අහුන් සම්දෙන්නේ අවසන් ගමන කුසිනාරාවට ලැබෙන අතර සංසිපාක හැදුණා ඉංග්‍රීසි සාන්ත ගැටුපු තැතුණා බුදුරජාණන් වහන්සේට අන්න ආමුරවන්ට කියන ආනන්දේ විසංගල සිවුර හතරකට දමලන ගහ මුල අතුරන්න ගහ මුල ලැබුවා සංගල සිවුර හතරකට දමලා ආනන්දේ මට බොහෝ කැමති පාසේ ඒ වෙලාවේ ආනන්ද ආමුරතුමාගේ ස්වාමීනි මම කොහෙන්ද සමහරන්නේ අර කටුපා නදියේ ජය ගමනාවක් කරත්ත ගානන් කිහිල්ලා දුර වෙලානේ ඒ දුර වතුර පානේ වලන්ත හොඳනේ දැන් බොහෝ දුර වෙලා නිසා ඒ වතුර වැළඳීම හොඳ මදිනේ නැවත බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ආනන්දේ මට බොහෝ තැන්ති පාසයි තැන්තිකක් අවශ්‍යයි ආයම ඒ කටුත්තා නදී ළඟට ගිහින් බැලුවා අනේ මොන විදිහකටවත් ඒ තැන් ගන්න බෑ. සිවානින් සාමීන් තැන් අමාරු එතනින් අරගෙන වළඳන්ත ඒ තැන් අගුණනේ. නැවත කණයක් බුදුරජාණන් වහන්සේ ආනන්දේ පරිතිපාසයි ප්‍රාන්තයි සුබර බුදුරජාණන් වහන්සේ ධ්‍යානද හාමුදුරුවෝ බොහොම ගෞරවයෙන් බැලුවා. බුදුරජාණන් වහන්සේගේ සුගත් පාත්‍රය ගත්තා. කෙලහමක් ගත්තා. ලොකු අදිස්ථානයක් හිතේ ඇති කරගත්තා. අර බොරොච්ච වතුරේ තියෙන කපුස්සා නදිය ළඟට ගිහිල්ලා ආත්‍රේ පෙරහන වතුර කඳට ඒ බොර වතුරට කිට්ටු කළා. කිම්මතුනි බලන්න බුදුරජාණන් වහන්සේගෙන් මොනතරම් පාරමී ගුණ ධර්ම බලයක් ඇද්ද ඒ පුණ්‍ය වාසනා මහිමේ නිසා අර බොර වෙච්ච වතුරේ බොර ගැතිය අයින් වෙලා නිල්මැණික් කැටබඳු අනෝසත්ත්ව විලේ තැන්බඳු තැන් ටිකක් මේ පාත්‍රයට පෙරුණේ කාර්යයන්. ඒ තැන් ටික අරගෙන අච්චරියම් භන්තේ අද්භූතම් භන්තේ තථාගතස්ස මහිත්‍තිකතා මහානුභාවතා අනේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගිමත් මහානුභාව බලය මේ තැන් ටික පවා මේ බොර ගැටි අයින් වෙලා පිළිසිදු වුණානේ කියලා බොහොම සන්තෝෂයෙන් දැන් පාත්‍රය අරගෙන ඇවිදින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ පිළිගන්නලා කියනවා කිවතු භගවා පානියං කිවතු සුගතෝ පානියං භාග්‍යවතුන් වහන්සේ තන් පානය කරනු මැනවි භාග්‍යවතුන් වහන්සේ සුගතයන් වහන්සේ සංපාණය කරන මැනවි කියලා බොහෝම ගෞරවයෙන් වැඳ නමස්කාර කරමින් සංපාරච්ච පිළිගන්නවා. ඒ තැන් ටික වළඳන මූණ දුවනේ කරගෙන සෑහෙන වෙලාවක් ගිමන් නිවාගෙන නැවත සංගල සිවුරක් අරගෙන බුදුරජාණන් වහන්සේ අනන්ත හාමුදුරුවන් සමගම කුසිනාරාවට වඩිනවා. කුසිනාරාවට වැඩලා බුදුරජාණන් වහන්සේ අනදහාමුදුරුවන්ට විවේක මොහොතක උනන්දු කෙරෙව්වා කත පුඤ්ඤෝසි පං ආනන්ද කිප්පං හෝහි අනාථවෝ ආනන්දය නුඹ හොඳට පින් කළ කෙනෙක් අඬන දුදන එක නෙමෙයි බලකින එක නෙමෙයි නුඹ මහන්සි ගන්නට ඉතාම සුළු කාලෙකින් නුඹ අරහත් ඵල විමුක්තිය ලබාගෙන පෞකලෙස් නැතා ලෝතුරා සපතටපත් වෙනවා කියලා ප්‍රතිඥා දුන්නා. පින්වතුනි අවසාන දින කීපේ කොහොම දරන්නද? අනේ මම කාටද නාලිය දැහැටි දෙන්නේ? කාටද මම උපස්ථාන කරන්නේ? කාගේ කුටිය වටේද මම ඇවිදින්නේ? අනේ බුදුරජාණන් වහන්සේ පිළිවන් පෑවහම කාටද මම ආරක්ෂා කරන්නේ කියලා ආනන්ද හාමුදුරුවෝ මණ්ඩල මාල විහාරේ දුරබාවේ බොහෝම දුකෙන් අඳාවැළපීගෙන දුකෙන් කනගාටුවෙන් ඉන්නවා බුදුරජාණන් වහන්සේ නියමිත වෙලාවේ ප්‍රාර්ථනාවෙන් ඇති කරගත්තු අදහස පරිදි පිරිනිවන් පානාති අපේ ආනන්ද උත්තමයන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ හෙවණැල්ලස්සේ හිතෙන් කයින් වචනයෙන් අවුරුදු 25ක් තිස්සේ අනේ මේ කරන ලද උපස්ථානයේ පින්වතුනි ලිහිති නැහැ මොනතරම් ගෞරවයෙන් මොනතරම් සැලකිල්ලෙන් ඉස්ත කළාද ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් උපස්ථායකයෙක්සේ ආරක්ෂකයෙක්සේ අතරැක්ෂකයෙක්සේ යථාර්ථ සේවකයෙක්සේ විශාල ගෞරවයෙන් භක්තියකින් ඒ උපකාර සැලසූ උපස්ථාන කටයුතු මැනවින් ඉෂ්ට කළ ආනන්ද උත්තමයන් වහන්සේගේ මහා ගුණස්කන්ධයට নমස්කාර වේවා කිම්මතුනි මේ අනන්ත හාමුදුරුවෝ ඉස්සර ආත්ම භාවවල මෙහෙම ප්‍රාර්ථනා කරන්න ඇති නේද? බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න ලැබෙන්නේ කියලා මට හිතෙනවා පෙර ආත්ම භාවවල මෙන්න මේ විදිහට ප්‍රාර්ථනා කරගෙන එන්නේ ඇති බුද්ධ උපස්ථානයට ඒට ගැලපෙන කවි ටිකක් මම කියන්නම් එකම පුතා උපදින තුරු බෝසත් පුතු බුදු වනතුරු බුදුගේ පිරිනිවනාතුරු පසුපස එන්නම් පසුපස නැවිදින් ආසිරි සෙමර සලන්නම් සතරෙහි සැරි සරණා කල මගේ වැරදි දුටුවොතින් දැන්න දඬුවම් දුන්නත් මම ඉවසන්නම් මා නැතහැර නොදමනු මන මම ඉවසන්නම් ඉපදෙන ලෙඩ වෙන වයසට යන මරණය දුකක් තමා කොතරම් දුක් වින්දත් මම යලි උපදින්නම් කෙරුම් පුරා නිමවන තෙත් එකටම ඉන්නම් ඉතිකෝ මද මාන වෛර කිසි විට මට බුරු වී නැත ආසාවෙන් දුරන හිතට පවුල් වඳින්න විතරාගී බුදු හිමි ළඟ බැමිසිඳවන්න සසර දිකල පැතුම් ලෙස හැම භවයෙම එකතු වෙලා ඇඳලඳ කය පාමුල මම වැතිරි ගන්නන් අම්මා කෙනෙක් වගේ මගේ හිමි රැක ගන්නන් එක ගමකම ඉපදීලා එක නෑ කවකුත් ලබලා එක විහිලක එකට ඉන්න සතුම් පතන්නන් එක බුදු පිරිසක් හදන්න උදව් කරන්න දසෝ දහම් මතක තබා අගමුල හොඳ හැටි ගලපා බුදු සසුනට ජීවයදී සසුන රකින්න සසුන රකින්න පින ඇතිවම කෙලෙස් නසන්නන් දහම් දෙසා දිදාපත්ම